ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම කමඨහන් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් 1980 ජූලි 26 වන පසළොස්වක පොහෝ දිනයේදී මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. Thank you.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 පාපාන්තාමිරත්තෝ මංගෝ ඉරාදීතෝ නිම්බානං යෝගක්ඛමං අනුත්තරං යෝච පාපාන්තං හිම්පාන පාපන්ත සදේරාතු නිරාදයි සෝනිම්බානං යෝගක්ඛේමං අනුත්තරාන්ති අද දවසේ බුද්ධ ශාසනයේ වෙනුවෙන් පළගෙන කොට ඊටාම එකක් දවසක් සසල මාසේ පසළොස්වක දවස පුරපසළොස්වක දවස සසල මාසයේ පුරපසළොස්වක් දවස කීප අතකින්ම සරදීතු කරුණු සිද්ධ වුණා වූ දිනක් බව මතක තබා ගන්න. විශේෂයෙන් බුද්ධ ශාසනය ආරම්භ වීමට සංඝ රත්නයේ ලෝකේ පහළ වීම අවශ්‍ය කාරණය. ලෝකයේ බුද්ධ රත්නේ පහළ වුණා. ඒ එක්කම ධර්ම රත්නේ පහළ වුණා. සංඝ රත්නේ පහළ වීමට වමනා කරන ධර්ම දේශනාවක් සැලසුම් නියම වාසයෙන් සැලසුම් ඇහැල මාසයේ පසළොස්වක හොඳට ප්‍රසිද්ධ සූත්‍ර ධර්මය නම් සප්පයතුම් සූත්‍රේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තය දේශනා කළමින් කරමින් බුදුරජාණන් වහන්සේ ලෝකයාට මාර්ගඵල නිවන් එලිකර දීවදාව ඒ මේ අසල මාසේ පුරපසර සම්දින් මිනිසයන් අතරින් එක තාපසයෙක් වශයෙන් සිටපු අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන උත්මය අවබෝධ කරගත්තා ධර්මය ධම්මයන් අතරින් අටලොස් කෝටියක් 18 කෝටියක් මාර්ගඵල අවබෝධ කරගත්ත බව එන්නුම් කළා කියන්නේ දෙවියන් සම්බන්ධව ගණන් කියලා. ඒ අතින් කල්පනා කරනකොට ලෝකයට ඊටාම උසස් ආලෝකයක් ධර්මාලෝකයක් පැතිරෙන පැතිරුණු වටිනා දිනෙන් දසදහසක් ලෝක ධාතුන් එක පැහැර ආලෝකයේ පැතිරෙන්නේ අවස්ථාවක් මේ විදිහේ කල්පනා කරනකොට ඉතාම උසස් පොයේ දිනයක් ඒ පොයේ දිනේ විශේෂයෙන් සලකාගම අභ්‍යන්තර ගුණ ධර්මයන් දිනු කර ගැනීමට අදිෂ්ඨාන තබා ගැනීමට සුදුසු අවස්ථාවක් අනිත් කරුණක් වශයෙන් සලකනකොට භික්ෂුන් වහන්සේලා අර විදිහේ බුද්ධ ශාසනය පාලනලා ඊළඟට ඒ භික්ෂුන් එහි ඒ කටයුතු කරන භික්ෂු සමාජයට විශාල ශික්ෂාපද සමූහයක් ඉදිරිපත් කරනු ඒ වගේම ශික්ෂාපද සමූහයකට දුරට විවෘත කරනු මේ වස්සාන සිල්පේ කටයුතු කරන හැටි නියම කිරීම. ඒ විදිහට භික්ෂුන් වහන්සේලාගේ වස්තයෙන් සිදු වීම කියන මෙන්න මේවා මේ පසළොස් දවස නිමිති කරගෙනයි සිද්ධ වෙන්නේ. පෙර වස් එළඹීම, පසු වස් එළඹීම කියලා දෙයකට සඳහන් වෙන. වස් එළඹීම ප්‍රධාන වශයෙන් පෙරවස් එළඹීම මේ පොය නිමිති කරගෙන පවතින ආරම්භ කරන්නේ. ඒ විදිහේ මරණවට බුද්ධ ශාසනික වටිනා චාරිත්‍ර පන්තියක් ආරම්භ වෙච්ච ආරම්භ වුණු වටිනා විනය. කරුණා විශේෂයෙන් යෝගාවචර පිළිස විසින් සැලකිය යුතුයි අරණ්‍යගතව බණ භාවනාවල යෙදෙන ශාසනික භික්ෂූන් වහන්සේලා ඉන්නවා. මේ අරණ්‍යගතව මේ විදිහේ බණ භාවනා වල යෙදෙන යෝගාවචර පින්නතුන් භික්ෂූන් වහන්සේලා වෙන කිසිම පිහිටක් නැහැ. ශාසනික පිහිටයි උනාදලාට දෙන්නේ. උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ශක්තියයි උන්වහන්සේලාට තියෙන්නේ බාහිර දෙයක් ඇත්තේ නැහැ. ඒ අරණ්‍යගතව මන භාවනාවල් ආරම්භ කරන ඒ යෝගාවචරයන්ට බාහිර වශයෙන් උපකාර අඩුයි. අභ්‍යන්තර ශක්තිය, අභ්‍යන්තර බලය, චිත්ත බලය, චිත්ත ශක්තිය පමණයි අදට අරගෙන හිතට අරගෙන කටයුතු කරන්න බලාපොරොත්තු ඇතන් විතක ඥානවන්ත දායක උදවිය කල්පනා කරලා උපස්ථාන කරනවා. නම් ඒක වැඩි වරක් දෙයක් වශයෙන් උන්වහන්සේලා සාකන්නේ. උන්වහන්සේලා තමන්ගේ කාය චිත්ත ශක්තිය ඉදිරිපත් කරගෙන කාය ශක්තිය යොදවලා භාවනා වේදීමට ඉදිරිපත් වෙන්නේ මේ හා කැලෑවකට ගිහිල්ලා ඒ විදිහේ කටයුතු කරන්නේ. මේ විදිහේ කටයුතු කරන ශාසනික යෝගාවචරයන්ට ආරක්ෂාවක් අවශ්‍ය බව බුද්ධ ශාසනයේ පවතිනා වූ කාලේ බුද්ධ ශාසනයේ රකින්නා වූ දේවතා සමූහය තුන. ඒ දේවතා සමූහයා සකල දේවේන්ද්‍ර තුමා සතරවරම් දෙවියන් ආදී කුට දෙන්නා වූ මේ මායේ සාහසය සාසන ගුණේ ඇඳිනගත් ඒ දේවතා පිරිස ආරණ්‍යගත විචෝන් මහන්සලා ගැන කල්පනා කළා. කල්පනා කළා විශේෂ සාකච්ඡාවල් පවත්වන්නේ බව. අද දවසේ විශේෂ සාකච්ඡා පවත්වන්නේ මොනවා ගැනද? අරණ්‍යගතව ශාසනික ගුණ දියුණු කරන්න බලාපොරොත්තු වන්නා වූ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වන්නා වූ යෝගාවචර පිළිස. අපි යෝගාවචර පිළිස ආරක්ෂා කරගන්නු. අප විසින් ආරක්ෂා කරගත යුතුයි කියලා ඔය විදිහට බලවත් ඕනෑමකින් සාකච්ඡාවල් කරලා මොන මොන ප්‍රදේශවල ඒ විදිහේ මන භාවනාව වේදෙනවාද කියලා හොයලා බලලා ඒ ප්‍රදේශ ප්‍රදේශ වල යම් කිසි ආරක්ෂා නැති ස්වභාවල් තියෙනවා නම් ආරක්ෂා අඩු ස්වභාව එබඳු ස්ථානවලට ආරක්ෂාව සාලසනවා විශේෂයෙන් ඒ ප්‍රදේශ ආරක්ෂා කරන්නා වූ ප්‍රදේශවල බලපාන්නා වූ දේවතා සමූහයට විශේෂ නියෝග දෙනවා. මෙන්න මේ අහවල් අහවල් ප්‍රදේශවල සැලහැවල යෝගාවචර ස්වාමීන් වහන්සේලා බණ භාවනාවල යෙදෙනවා. ඒ අත්ංග ආරක්ෂාව නියමන්තමින් කරසන්න ඕනේ කියලා. මේ විදිහට ඒ දෙවියන්ගේ නියමයේ තිබේ තාත්මී ඇතන් මෙතන අඩුපාඩු සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර ඒ පරාත් ආරක්ෂා කරන්නා වූ දෙවියන්ගේ නොසැලකිල්ල වෙන්නත් පුළුවන්. සමහර විට නොදෙනීමෙන්ද. නොසැලකිල්ලක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නොසැලකිල්ලක් වුණොත් ඒවට බලවත් දඬුවම් දේවතාවන්ගෙන් ලැබෙනවා. ඒ නිසා නොදෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නොදෙනින් නැති වුණොත් අර නියම බලාපොරොත්තු වන්නා වූ නියම ආරක්ෂාව සැලසෙන්නේ. ඒ නිසා ආ යෝගාවචර දිනතුන් අර දැනීම කලපන්නේ. දැනීම කලපා ගන්නේ. අද ඥානවන්ත වැඩක් නෙවෙයි. කියන්නේ පාන්දුක්පත්. පාන්දුක්පත් කියලා විලම්පත් පූජාවල් කරලා මල් පූජාවල් කරලා වෙන විදිහට වඩා විශේෂ පූජාවක් කරලා දෙවියන්ට පින් දෙන්නේ. දැන් ඒ සතරවරන් දෙවියන් ආදී ඒ දෙවි දේවතාවුන් මේ පින් ලබා ගන්නවා. විශේෂයෙන් දිව සමූහයකට පින් දුන්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඉතිරි කරලා තින්නේ නමක් ගමක් නියම කරන්නේ නැතුව ශාසන වලින් ආරක්ෂා කරන්න බලාපොරොත්තු වන්නා වූ සම්‍යක් දෘෂ්ටික සියලු දේවතාවෝ මේකින් අනුමෝදන් වෙත්වා කියන කරේන මේ විදිහේ සින් අනුමෝදන් කරවීමේ මාළය නිසා අර නොපෙනෙන තිරිස පෙනෙන්න පටන් ගන්නවා කියන්නේ අනහවල් ස්ථානයේ මෙන්න මේ විදිහට සින්කම් කරලා ඉන්නේ මොහොතද ඒක වස්සසන්න දෙන්නේ. ඒක වස්සසන්න දෙන නිසායි මේ විදිහේ බලාපොරොත්තුන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ පිරිස අපි ආරක්ෂා කරගන්න ඕනේ කියලා විශේෂ කලකදී යොදන්න පුළුවන්. එනිසා අපේ යෝගාවචර පිරිස සලකන්න ඕන කල්පනා කරගන්න. මේ ලබන වස්කාරයේ තුල අපේ අදහස් මුලින් සමනවා ගැනීමට කල යුතු වීරිය ගත යුතු ධෛර්යය පවත්වා ගත යුතු චිත්ත වේග නොඅඩුව කරගෙන යන්න ඕන අඩුපාඩුවක් නැතුව ඒවා කරගෙන යන්න ඕන කියලා අදිස්ථාන ඇති කර ගැනීමට පරිණාමය මෙන්න ඒක විශේෂ කාරණයක් වශයෙන් කලකන්නේ. මේ විදිහේ විශේෂ කරුණු තව තවත් කීපයක් තිබෙන්න පුළුවන්. මෙන්න මේ කරුණු ටික මතක් කරේ. අද මේ වටිනා කෝවෙදී අලිස්ථාන තබා ගන්න හිතට ගන්න ඕන. මොකක් සඳහාද? අපේ බලාපොරොත්තුව අපාපගේ බලාපොරොත්තු කුමක්ද කියන එක අමුතුවෙන් ප්‍රශ්න කරන්න ඕමනානේ නිවන් දැකීමේ බලාපොරොත්තුවයි ඒ නිවන් දැකීමේ බලාපොරොත්තුව සාර්ථක කර ගැනීමට අදිස්ථාන සබා ගැනීමට විපා වටිනා අවස්ථාවක් බව විශේෂයෙන් මතක් කරන්න බලාපොරොත්තු ඊළඟට අද දවසේදී මේ මාත්‍රිකාවක් වශයෙන් මේ ගාථා දෙක ගාථා දෙක බොහොම විශාල තේරුම් කියන ගාථා දෙක. මේක සම්පූර්ණයෙන් විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මඩක් මඟ පෙන්වීම පමණයි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ගාථාව යෝ පපංච මානෝ යොන්කෝ පපංචාමි රතෝ මගෝ විරාදේසෝ නිබ්බානං යෝගක්ඛේ මං අනුත්තරං පළවෙනි ගාථාව විරාධයිසෝ නිබ්බාණං යෝගක්ඛේ මං අනුත්තරං අන්තිම පාදලේ සෝ නිබ්බාණං විරාධයි ඒ කුජ්ජලයා නිවන වරද්දා ගත්තා කොබඳ නිවනද යෝගක්ඛේමං අනුත්තරං යෝගක්ඛේම නම් වූ උතුම් වූ නිවන වරද්දාගත් පුද්ගලයා පළවෙනි ධාතාවෙන් සඳහන් වෙන්නේ නිවන වරද්දාගත්තා ඉබඳු පුද්ගලයේ ගැන අපි තේරුම් අරගන්න ඒ ගණයට අපි වැටෙන්නේ නරකයි මේවන වරද්දගත්ත පුද්ගලයන්ගේ ධනයට නැහැට එන්න අඩවඩු කරන්නට වැටෙන්නේ නිවන වරද්දගත්ත පුද්ගලයන්ගේ ධනයට වැටෙන්නේ අබ්දේ කියන එක තේරුම් ගැනීම වටිනා කාරණයක්. මොකද පාටත් ඕමනා කරනවා වරද්දා ගන්නේ නැතුව නිවන සලසා ගන්න. වරද්දා ගන්නේ නැතුව නිවන සලසා ගැනීමට තේරුම් ගන්නට ඒකම වටිනා කාරණයක්. යෝ පපංච මනුයුත්තෝ පපංචාභි රතෝ මගෝ යෝ පපංචාභි රතෝ යමේ පපංච ධර්මයන්හි ඇලුනේද පපංචාභි රතෝ පපංච ධර්මයන්හි නැවත නැවතත් අඳුනේද කයනුයි හිතනුයි දෙකෙන්ම අඳුනාන මොකද මගෝ මගෝ බාලව අඥානව සෝ ඒ පුද්ගලයා යෝගක්ඛේමං අනුත්තරං නිබ්බාණං විරාදේ උතුම්ම යෝගයන්ගේ යෝගයන්ගෙන් ക്ഷേම වූ නිර්මහය වූ නිවන වරද්දාගත්තේය බුදුරජාණන් වහන්සේ මේ පළමිනි ගාථාව දේශනා කළේ එක්තරා සූත්‍රයක අවසාන ඒ අංගුත්තර නිකායේ ඒ සූත්‍රයක් බව මතකයි ඒ අංගුත්තර නිකායේ සූත්‍රයක මේ සාරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු කොටසකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටසකුත් තියෙනවා. ওই කොටස් දෙකේම අදහස එක පිළිවෙලටම ගිහිල්ලා තියෙනවා. එතකොට මේ සූත්‍රයෙහි විශේෂ තේරුම් කීපයක් තිබෙනවා. කියන්නේ නිවන ලබා ගැනීමට නොහැකිවන නිවන වරද්දා ගන්නා වූ පුජ්‍යලයාගේ කරුණු හයක් එහි සඳහන් වෙනවා. මේ ගාථාවේ සඳහන් වෙන්නේ මේ පපංච ධර්ම වල ඇලීම නිසා පපංච ධර්ම වල කයනුයි හිතෙනුයි දෙකෙන්ම හැලීම නිසා අ බාලයෙක් වෙනවා ඒ බාල වූ පුජ්‍යලයා මෝඩ වූ පුජ්‍යලයා නිවන වරන් දරන්නේ මගෝ කියන වචනේ සාමාන්‍යයෙන් බාලය කියන අදහසයි දෙන්න තියෙන්නේ. නමුත් වෙන තැන්වල මගෝ කියන්නේ මුර්ගයාට. මුර්ගයාට. මුර්ගයා බාලයෙක් වශයෙන් කලකන නිසා මේ වචනේ යෙදුවා වෙන්නේ ඇති. ඒ කල්පනා කරන් දෝන මේ පපංච ධර්ම වල ඇලිලා වාසය කළොත් බාලයෙක් වෙනවා මුර්ගයෙක් වෙනවා. මුර්ගයෙකුට සමාන වෙනවා. මුර්ගයෙකුට සමාන වුණාම දිගින් දිගට දිගින් දිගට සංසාරයෙන් සංසාරයේද දුකින් දුකට පත් වෙමින් කාලය ගත කිරීමට මේ පපංච ධර්මවල ඒ විදිහේ ස්වභාවය තියෙනවා පපංච ධර්ම මේක පළමු දේශනාවලදී ප්‍රකාශ කළා තණ්හා පපංච මාන පපංච දිට්ඨි පපංච කියලා මේ පපංච ධර්ම තුන සම්බන්ධව මේක කලින් ප්‍රකාශ කළා. පපංච යන වචනේ තේරුම නවත්ත ගන්න. සංසාරේ බැඳලා බැඳිලා සංසාරයේ හොඳ කටයුතු වලට යෙදෙන්නේ නැතුව නරකෙන් නරකට ගමන් කරමින් සසර පරක්කු කරන සමා කරන ධර්ම කියලායි සලකන්නේ. පපංච කියන වචනේ තේරුම් දෙකක් ප්‍රධාන වශයෙන් දෙන මේ විස්තර කියන තේරුමකුත් තියෙනවා. සමා කිරීම. ඒකට ඒ දේවල් වල යොලවාලීමේ සමාවේදී වෙන තේරුමක් තියෙනවා මේ සංහා මානෙන් දිට්ඨිය කියන මේ තුනක් සසර සත්‍යයන් සමා කරන මේ විදිහේ දුකින් දුකට පත් කරමින් සමා කරන යාසියේ කෙලෙස් තුනක් විශේෂයෙන් මේ යෝගාවචරයන් මේ කර්ම තුන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පළමුවෙන් ප්‍රකාශ කරලා තියෙන නිසා ලොකු විස්තරයක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාමාන්‍ය වශයෙන් මේ තණ්හාවට ඉඩෙන්ටුව වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. මානෙට ඉඩ නොලැබෙන අන්දමට අපි වැඩ කරන්න ඕනේ. විද්‍යුවරට ඉඳ නොලැබෙන අන්දමට වැඩ කරන්න. නුවණින් වැඩ කරන්නේ යෝනිසෝ මනසිකාරයේ කියන මේ නුවණ නියම නුවණ යෝදාගෙන හැම අවස්ථාවකදීම වැඩ කරන්ද පුරුදු වෙන්න ඕනේ. මේක යෝගාවචරයන්ට විශේෂයෙන් ආවශ්‍යක අවශ්‍ය වෙන වටිනා ගුණයක් බව සලකන්න ඕනේ. දැන් අපි හිතල බලමු මේ සංහාව කියන්නේ. යෝගාවචරයන්ට ලොකු ලොකු සංහාවල් හිතෙන්නේ නැහැ. ගිහියන්ට වාගේ ලොකු ඕලාරික ඒවත් ඇති වෙන්න පුළුවන් සමහර විට හොඳට යෝගාවචර ජීවිතය ගත කරන කෙනෙකුට ලොකු ඕලාරික තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. කුංචි අන්දමට, සීන් අන්දමට සංහාවල් ඇති වෙනවා දන්නේ නැහැ. ඒ බෝධිසත්ව කාලේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මේ අන්තිම භවයේදී බෝධිසත්ව කාලේ සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධව ඇතම් සූත්‍රවල සඳහන් වෙනවා කාමී සත්‍යයේ උන්වහන්සේට පහළ වුණා. එතකොට ඒ කාම විතක්කය පහළ වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ වැඩ දෙලෙන්න මෙහිමයි කියලා උන්වහන්සේ මේ ඒ සමහර සූත්‍රවල දේශනා කළා. ඒ කාම විතරකේ බෝධියෝග අවතර උත්තරණයාට පහළ වුණේ ඌ ස්වභාවයේ සමහර විට සමහර කෙනෙකුට හිතන්න පුළුවන් රජමාලිගාවේ දේවල් සම්බන්ධව එතකොට තමන්ගේ භාර්යාව පැරණි භාර්යාව පුතු පුතා ඔය ආදී දි සම්බන්ධව ඒ වස්තුව සම්බන්ධව කාම තෘෂ්ණාව ඇති වෙනා කියලා සමහරුන්ට හිතන්න පුළුවන්. නමුත් වෙන දෝත්‍රවල සඳහන් වෙන ඒ නික්කම් මහා නිෂ්ක්‍රමණය කළා පිටවුණයින් පසුව ඒ සම්බන්ධව මොනම අදහසක් අත්කිසිය දවසක ඇති වෙන්නේ නැහැ. අරතරම් දුක් ගන්නා වූ අවස්ථාවේදී වුණත් මේවත් කරන්න බෑ හරියන්නේ නැහැ ආපසු යන්න ඕනේ කියලා මොන අන්දමකින්වත් හිතේ නැහැ. ඒ විදිහේ සූත්‍රවල සඳහන් වෙන නිසා මේ කාමයේ තත්ත්වය කියලා කියන්නේ අර කුංචි කියන්නේ නේද ඇතිවෙනා වූ කාමයේ විතර. ලෝභ සහගත අදහස් කුංචි කියන්නේ අවට අවට ප්‍රදේශේ හොඳට මල් පිපිලා හොඳට මල් පිපිලා ගෙඩි වලින් පළතුරු අරග වලින් සම්පූර්ණ වෙලා තියෙනවා දැන් දකින්නකොට බොහොම හොඳයි කියන එතන සීන් ආසාවක් සීන් ආසාවක් හානි එබඳු ඒ සීන් ආසාවක් ඇති වෙන්නේ ඉඳ තියෙනවා යෝගාවචරයට. ඒවා උනත් ඉඳට කල්පනාවෙන් අර ඒ බෝධිසත්ව උත්තමයා ඒවත් බාධක වශයෙන් කල්පනා කළා වාගේ යෝගාවචරයෙන් කල්පනා කරන්නේ ඒ සිහිනයට ඇති උනත් මේ ඉඳන් දෙට ජීවයේ වේලාවක ගිය අවස්ථාවේදී අර ඒවා දැක්කහම සමහර විටක පින්දපාතයේ දෙදෙනකොට ඒ අවස්ථාවේදී ඒ ඒ ආහාර වර්ග දකින්නකොට දේවල් දකින්නකොට උන්ට ආසාවල් ඇති වෙන්නේ එතකොට මේ විදිහට ආහාර පාන වර්ගයන් සම්බන්ධව විලම්පස වර්ග සම්බන්ධව සිවුරු සම්බන්ධව තමන් වසන සෙනසුන සම්බන්ධව ඇසුරු කරන පුද්ගලයන් සම්බන්ධව එතකොට පිටකින් පැමිණෙන ඇත්තන් සම්බන්ධව ওই විදිහේ ඇති වෙන්න පුළුවන් දීනියට සංහාව ආසාව ඇති වෙන්න පුළුවන් ඒක බාධකයි ඒ දීනියට ඇති වෙච්ච එක තමයි ලොකු වෙන්නේ ලොකු වෙද ගිහිල්ලා අන්තිමේදී මහා මෙරක් තරමටත් ලොකු වෙන්නේ ඉඳ තියෙනවා. සංහාව පමණක් නෙවෙයි. දේශයත් ඔය විදිහට තරහ ඇති වෙනවා. තරහ ඇති වෙන ඒ සීනියද තරහ ඇති වුනහම යෝගාවචර සලකන්න ඕනේ. මේක මට බාධාවක්, මගේ ගුණයට බාධාවක්, මගේ ගුණේ දිනු කර ගැනීමට මේක බාධාවක්. මේක ලොකු වුණොත් මා සතර අපායෙන් මට ඔළුව උස්සන්න දෙන්නේ නෑ. වහාම මේක ඉක්මවා ගන්න ඕනේ කියලා යටකරගන්න. අයින් කරගන්න. ඒ සාස්වරට ඒක සම්පූර්ණයෙන් කඩා ගන්න පුළුවන් නම් ඒ තරමට මහන්සි අරගෙන කඩා ගන්න ඕනේ. මානෙ ඇති වෙන. මේ පපංච ධර්ම කොයිවත් ඇති වෙන්නේ දෙතියි. මෙන්න මේ නිසා මේ ප්‍රපංච ධර්ම සම්බන්ධව හොඳට හිත යොදලා තේරුම් ගන්න ඕනේ. සංහාව සීනියටවත් ඇති වෙන්නේ ඉඳ නොදී හටගොඩ කරගන්න. ඒකෙන් නිදහස් වෙන්න මහන්සි ගන්න ඕනේ. හිත නිදහස් කර ගැනීමට මහන්සි ගන්න ඕනේ. සංහාවයි දේශයයි දෙක දෙකත් තියෙන දේවල් දෙක මේ දෙකෙන් පරිසම් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඒ විදිහේ සලකා ගන්න කරුණ රාශියක් තියෙනවා. දැන් අර විදිහේ සැසීම් අන්දමට තණ්හාව ඇති වුණා ඊළඟට සැසීම් අන්දමට ද්වේෂයක් ඇති වුණා. ඒක ටිකක් එහාට ගිය හැටිම කර්මස්ථානය සම්පූර්ණයෙන් පරිදි වෙනවා. තමන් යම් කිසි කර්මස්ථානයක් රැකගෙන ගියා නම් ඒක පරිදි වෙනවා. එකොමනක් මේ මේක ප්‍රමාදයට හේතු වෙන දෙයක්. ප්‍රමාදයට වැටෙන්නේ වැටීමට හේතු වෙන දෙයක්. මේවා ලිංගෙන් ලිංග වැඩි වේගෙන වැඩි වේගෙන යනව අවස්ථාවේදී ප්‍රමාදේ වැඩි ප්‍රමාදේ වැටෙනවා. ප්‍රමාදේ වැටෙනවා. දන්නේම නැතුව ප්‍රමාදයට වැටෙනවා. ප්‍රමාදයේ වැටුණයින් පසුව තමාට උදව් දීමට ඉදිරිපත් වෙලා හිටියර යම් කිසි දේවතා සමූහයක් නැත්නම් එයත් වහක බලාගන්න. දෙවියන්ෙන් ආරක්ෂාව සැලසෙන්නේ. හොඳ සාධනෙන් ආරක්ෂාව සැලසෙන්නේ නැතුව වගේම දෙවියන්ෙන් ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. මෙන්න මේ නිසා සාවධාන වෙන්න ඕනේ. සාවධාන වෙනවා කියන්නේ හොඳට පරීක්ෂාකාරීව සමාධියේ චිත්ත ප්‍රවෘතිය පිළිබඳව හිතේ පැවැත්ම පිළිබඳව සාවධානව හොඳට නුවණ යොදාගෙන දෙවිය යොදාගෙන කටයුතු කරන්නට නිතර මහන්සි ගන්න ඕනේ. සතිය යොදන්නේ කියන දෙය තේරුම් මොකද? යම් යම් දේවල් සිහි කිරීම පමණක් නෙවෙයි. ඔන්න ඔබඳු අවස්ථාවලදී. දැන් තනින්නේ මේ ඉදිරිපත් වුනේ කෙලෙසයක්. මේකට ඉඩ දෙන්නේ නරකයි. වහාම මේ යටපත් කරන්න ඕන අයින් කරන්න ඕන සම්පූර්ණයෙන් අයින් කිරීමට මහන්සි ගන්න ඕනේ කියලා ওই විදිහේ කල්පනා කරනවා. ඒ විදිහේ හිත යොදවාලීමයි මේ නියමන්නේ සත්‍යය. මෙන්න මේ විදිහට මේ තණ්හා මාන දිත්‍ති කියන මේ පපංච ධර්මයන්ගෙන් යෝගාවචරයන් අර්ථම් වෙන්නේ පරිස්සම් වෙන්න ආරක්ෂා වෙන්න එතකොට එහෙම ආරක්ෂා නොනොත් අන්න යෝ පපංච මනුයුත්තෝ මේ සංහා මාන දිත්‍ති කියන මේවයි යෙදුනා නම් ඒ වාගේ පපංචාභි රතෝ මේ පපංච ධර්මයන් ඇලුනා නම් එයා බාලයෙක් වෙනවා අඥානයෙක් වෙනවා යෝගාවචරයේ නෙමෙයි එතකොට ඒ පුද්ගලයාට යෝගාවචරයේ කියන්නේ බෑ කියන්න ඕන මගෝ මගෝ කියලා මෘදුවේ කියලා කියන්නේ බාලයේ සඥානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා වචනයක් වගේ. මේ පපංච ධර්මයන්ට යටහත් වුණොත්, ඒවයි බැඳුනොත්, ඒවයි රැඳුනොත්, ඒවා බාලයේ වෙනවා. අඥානයේ වෙනවා. අඥානයේ කියලා නම තින්නේ නැහැ. මේ යෝගාවචර සම්මින් තමන් බලාපොරොත්තු වුණේ යම් උත්තමාර්ථයක් නම් ඒ නියම උත්තමාර්ථය වන නිවන අත්පත් කර ගැනීමට උණු සුදුස්සෙක් වෙනවා. නුදුස්සෙක් වෙනවා. වරද්දගත්තා කියන්නේ ඒක. නිවන වරද්දගත්තා. නිවන් මඟ වරද්දාගත්තා, නිවන වරද්දාගත්තා. දෙකම වරද්දාගත්තා. නිසා නිසානුන් කල්පනා කළා. මෙන්න මේ පපංච ධර්මයන් තමන්ගේ හිතේ වැඩ කරන්න ඉඩ නොදී පපංච ධර්මයන් සම්බන්ධව ඊටාම සියුම් අන්නමට කල්පනා කරලා පමණ ධර්මයන්ගෙන් හිත අයින් කරගෙන වාසය කරන්න මහන්සි ගන්න ඕනේ. ඒ විදිහේ මහන්සි ගන්නකොට බලාපොරොත්තු අන්දමේ සාර්ථක තත්වයක් සලස්වා ගන්නට පුළුවන්. මේක පළවෙනි ගාථාවේ සම්පූර්ණ අදහස නෙවෙයි කෙටි අදහසයි. යෝගක්ඛේමං අනුත්තරං කියන මේ වචන දෙකම ලොකු තේරුම් වලට ඉඩ තිබෙන වචන. යෝගක්ඛේම අනුත්තර කියන එකන උතුම් කියන තේරුම. යෝගක්ඛේම කියන වචනේ යෝගයන්ගෙන් යෝගයන්ගෙන් ക്ഷേමෝ කියන තේරුම. ക്ഷേම කියන්නේ නිර්භය. යෝගයන් තියෙන වර්ග කෙලෙස් වර්ග. මේවා මහ භයානකයි. මේ කෙලෙස් වර්ග භයානකයි. කාම යෝග, භව යෝග, විත්ති අවිවිත්ති යෝග, අවිද්‍යා යෝග කියන මේ යෝග කියන්නේ. යෝග කියන්නේ යෙදී. මේ පංචකාම ගුණික රාගයන් යෙදී. එතකොට භව රාගයන්හි යෙදීම මිත්‍යා දෘෂ්ටීන්හි යෙදීම මෝඩ කම්වල යෙදීම යෝග යෝග කියන කෙලෙස් වල යෝග නාමයෙන් කතා කරන කෙලෙස් මේවා භයානකයි එකක් එකක් පාසා භයානකයි හිතලා ඉවර කරන්න බැරි තරම් භයානකයි ඉඳ ලැබුණොත් කොප මන දුකකටපත් කරනවාද කියන එක කියලා ඉවර කරන්න දැන් මේ සත්වයන් මේ සංසාරයේ මේ දුක් වෙන්නේ දුක් විඳින්නේ දුකින් දුකට පැමිණෙන්නේ මෙන්න මේ යෙදීම නිසා මේ යෝගයන් නිසා අද දුක් විඳින්නේ මේ යෝගයන් නිසා මත්තට දුක් විඳින්න තිබෙන්නේ මේ යෝගයන් නිසා. කලින් දුක් විඳෙන්නේ මේ තරම් දුක් කාලයක් දුක් විඳගෙන ආවෙත් මේ යෝගයන් නිසා. ඒ නිසා මේ භයානක යෝගයන්ගේ හේම වූ නිර්භය වූ ධනන නිබ්බාණය නිවන. නිවනේ නෑ මේ යෝගයන්ගේ යෙදීම. යෝගයන්ගේ යෙදීමක් ඇත්තේ නැහැ. එනිසා නිවනට යෝගක්ෂේම නිවන අනුත්තා උතුම් ලෝකයේදී යම් තාක් දේවල් තියෙනවා නම් උතුම් දේවල්. රෞකික වශයෙන් යම් තාක් වටිනා දේවල් උතුම් දේවල් තියෙනවා. ඒ හැම දෙයකටම වඩා උතුම් එකටයි අනුත්තර නිවන. එතකොට නිවන වෙනුවට පාවිච්චි කරපුවාගෙන දෙකක් ඔය ඒ යෝගයන්ගේ හේම උතුම් නිවන ලබා ගන්න බැරි වෙනවා මේ පපංච ධර්මයන් වලට අහු වුණොත් කියන මේ අදහසයි විතර ගන්නහන්සේ දේශනා කළේ එනිසා යෝගාවචරයන් හොඳින් කල්පනා කරලා බලනවා නියම අන්දමට Taman තුල මේ පපංච ධර්මයන් පහළ නොවෙන්න යම් කිසි අවස්ථාවක පහළ වුණත් එයින් බේරිලා වැඩ කරන්ට අදිස්ථාන කරගන්න විශේෂයෙන් අද දවසේදී අර මුලින් කිව්වා වාගේ අදිස්ථාන තබා ගැනීමට සුදුසු දවසක් කියලා මුලින් ප්‍රකාශ කළා මෙන්න මේ කරුණ ඉදිරිපත් කරගෙන මෙන්න මේ පපංච ධර්ම වලට අහු නොවි මේ ඉදිරි කාලයේදී මම වාසය කරමි කියලා අදිස්ථානයෙන් ගන්නවා. සංහා පපංචයට අහු නොවි මම ඉදිරි කාලයේ වැඩ කරමි. මාන පපංචයට අහු නොවි මම ඉදිරි කාලයේ වැඩ කරමි. දිට්ඨි පපංචයට අසු නොවි මම ඉදිරි කාලයේ වැඩ කරමි කියන මෙන්න මේ අදිස්ථානය අගේ තබාගත යුතුයි. එතකොට මේවට අහු නොවි වැඩ කරන්නට පුළුවන් වුණොත් එයාට ශක්තිය ලැබුණොත් කරගත්තොත් නියතම් මේ යෝගාවචරයන් බලාපොරොත්තු වන්නා යම් උත්තමාර්ථයක් ඇතනම් ඒක ඒකාන්තයෙන් සාර්ථක කරගන්න පුළුවන්. වරදින ඒකාන්තයෙන් සමුද්ද කරගන්න පුළුවන් බව සලකන් දරනවා. නිසා අද දවසේදී මිනිහාට මේ දිග්ගස් ගන්න බලාපොරොත්තු වෙන්නේ අද දවස ගැන විශේෂයෙන් අර මුලින් ප්‍රකාශ කම්දමට සලකලා කල්පනා කරලා මේ සංසාරේ මහා දීර්ඝ සංසාරයක ගමන් කරන කුජලයන් වෙලා ඉන්නේ මේ දීර්ඝ සංසාරය කොට කර ගැනීමයි මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සංසාරය ගැන අතීත සංසාරය ගැන සලකා බලනකොට නොමින්ද දුකක් ඇති වෙනවා. නොයෙක් විදිහේ දුක් විඳා ඒවා කල්පනා කරගන්න ඕනේ. මත් ධර්ම තවත් එහාටත් මේ දුක් විඳ විඳ මේ සංසාරයේ දිග්ගස ගන්නේ නැතුව කොට කරගන්න ඕනේ. මොන ක්‍රමයකින් හරි සංසාරේ කොට කරගන්නට ඕනේ කියන හැඟීම ඇති කරගන්න ඕනේ. මේ භයානක සංසාරයෙන් අපි අත් මිදලා අත් මිදලා බලාපොරොත්තු වන්නා වූ නිර්භය නිවන ලබා ගැනීමට ඕමනා ආ අපට ඕමනායි කියන අදහස ඇති කරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ විදිහේ කටයුතු කරනවා නම් ප්‍රමාද නැතුව අප්‍රමාදව මේ සමත විදර්ශනා භාවනාවල යෙදিলা ආර්ය ස්ථාංග මාර්ගයන් දිනු කරගෙන පාරමී ධර්මයන් තම තමන් තුළ දිනුවට පත්කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන්නා වන්දමත උතුම් වූ බෝධියකින් අමා මහ නිවන අත්පත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා